අද සිතේ අපකල්පනා කළා සතරද විපස්සනා සූත්‍රයට අනුව ඒ දැක්වෙන භාවනා ක්‍රම අරලා ධම්මදේශනා මාලාවක් පැවැත්වීමට මේ තරම කෙනෙක් වගේ කියවා තිබෙන අවස්ථාවට දෙන සතරදපත්ඨාන සූත්‍රය එම සතරදපත්ඨාන සූත්‍රයේ දේශනා කොට වදාළේ බුදුරජාණන් වහන්සේ විසින් පුරු රටේදී සම්මා සම්මනම් භූමියංගමේදී එහිදී දේශනාකට වදාළ ගැඹුරු ධර්ම දේශනා රාශියක්ම තිබෙනවා. විශේෂයෙන් මේ වාසය කළ මිනිස්සු ප්‍රඥා සම්පන්න නිසාම එවැනි ගැඹුරු ධර්ම දේශනා දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ සිටුවා. එම සතර සතිපට්ඨාන සූත්‍රයන් ඇසූ එම කුරුකට සම්මාස ධර්ම නිගම් වාසී පිළිස සෑම කෙනෙක්ම වාගේ සතර සතිපට්ඨාන ධර්මයේ නියැලුණා. ඒ දේශනාව නිම වෙනකොට 40000කට ආසන්න පිරිසක් මාර්ගඵල සාක්ෂාත් කළ බව පොත්පත්වල දක්වා තිබෙනවා. ඒ ඒ සූත්‍රයේ ඇතුළා වූ ඒ සම්මාත ධර්ම නිගම් වාසී පිරිස සෑම අවස්ථාවකදී වාගේ ඒ සතර සත්පට්ඨාන ධර්මයන් බැඳෙන ආකාරයෙන් කටයුතු කළ බව පොත්වල සඳහන් වෙනවා. මෙම සූත්‍රයේ පටන් ගන්නේ ඒකායනෝ අයං වික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සම්පතික්‍රමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිස්සානස්ස සච්චිතිරාය යතිදං චක්ඛාරවත්තති කච්චාන ජනේ මේ අදහස සත්‍යන්නේ පිළිසුදු භාවයේ විසුද්ධිය සඳහා ඒ කියන්නේ ස්වාග දෝෂ මෝහ ආදී මලයන්ගෙන් සිට පිරිසිදු කිරීමට ඒ වගේම ලෝභ දෝෂ ආදී ක්ලේශ ධර්මයන්ගෙන් සිත පාරිශුද්ධත්වයට පත් කරගෙන සිත සම්පූර්ණයෙන් පිරිසිදු භාවයට පත් කර ගැනීමට ඒ සඳහා ශෝක පරිද්දවාන සම්පතිච්ඡමාය ශෝක පරිදේවයන් ඉක්මවා යෑම සඳහා දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය දුක් දෝමනස් සම්පූර්ණයෙන් නිරුද්ධ කිරීම සඳහා ඥායස්සාධිගමාය සතර මඟ සතරඵල සාස්ත්‍රාත් කිරීම සඳහා නිබ්බාන සත්‍ය ක්‍රියාය නිර්වාණය සාස්ත්‍රාත් කිරීම සඳහා මේ සතර සතිපට්ඨානය ඒකායන මාර්ගයක් කියන එකයි අදහස. මේ ඒකායන අයම්ලික්කවේ මඟෝ මේ ඒකායන මාර්ගය කියන වචනය විවිධ ආකාරයෙන් තේරුම් කරන්නේ මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන භාවනා ක්‍රමය පමණක්මයි එයයි එකම භාවනා ක්‍රමය නිවන් දහස අවබෝධ කිරීමට කියලා බොහෝ දෙනෙක් වැරදි ආකාරයෙන් මේක අර්ථ නිරූපණය කොට දක්වනවා. ඒ කායන කියන එකේ අර්ථය සතර සතිපට්ඨාන භාවනා ක්‍රමයෙන්ම පමණක් නෙවෙයි නිවන් යාමට තිබෙනවා කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර රාශියක් තිබෙනවා විවිධ ආකාරයෙන් නිර්වාණ ධාතුව ලබා ගත හැකි ආකාර පෙන්වමින් තම දේශනා. උදාහරණ වශයෙන් අටකනාගත කියලා සූත්‍රයක් තියෙනවා නිවන් යෑමේ ආකාර 11ක් මේ සූත්‍රයේ පෙන්වන්න කරලා තියෙනවා. මෛත්‍රිය පාදක කරගෙන නිවන් යන ආකාරය, කරුණාව පාදක කරගෙන, මුදිතාව පාදක කරගෙන, උපේක්ෂා භාවනාව පාදක කරගෙන නිවන් යන ආකාරය ආදී වශයෙන් 11 ආකාරයකින් නිවන් යන ආකාරය එම අටකනාගත සූත්‍රයේදී උන්වහන්සේ පෙන්වන්නට වදාළා තිබෙනවා. ඔයසෝල ශුන්‍යත සූත්‍ර වැනි සූත්‍රවලදී දේශනාකට වදාරලා තිබෙන්නේ පඨවි සංඥාදී විවිධ සංඥා ඉක්මවා ගොස් නිර්වාණ ධාතුව අවබෝධ කරන ආකාරයේ පොතලිය වැනි සූත්‍රවල ගෝපක මොග්ගල්ලාන වැනි සූත්‍රවල මේ ආදී විවිධ සූත්‍රවල විවිධ ආකාරයෙන් නිර්වාණ ධාතුව අවබෝධ කළ හැකි මාර්ගයන් බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිවම පෙන්වන්නකොට වදාරලා තිබෙනවා බොහෝ විට සූත්‍ර පිටකේ පුරාම වාගේ දිස්සන්නේ ධ්‍යාන හතර පාදක කරගෙන ඒ ධ්‍යාන විදර්ශනාවට නඟල භාවනා කරන ආකාරය ධ්‍යාන නිත්‍ය සූත්‍රයේ වෙන සූත්‍රවල කෙලින්ම ඒ බව ප්‍රකාශ කරනවා. එම නිසා මේ සතිපට්ඨාන භාවනාව පමණක්ම මේ සූත්‍රයේ දැක්වෙන කරුණු පමණක්ම තමයි නිවන නිවන් යාමට තියෙන එකම මාර්ගය කියන එක අදහස වැරදි. ඒ කායනෝ අයම් වික්ඛවේ මග්ගෝ කියන එකේ අදහස මේ සතර සතිපට්ඨාන භාවනා මාර්ගයේ ඒ අනුව පිළිපැද්දොත් ඒ අනුව ගමන් කළොත් නියත වශයෙන්ම නිවන කරා ළඟාවන්නා වූ ඒ කායන මාර්ගයක් කියන එක නිවනට සමීප කරන නෝරදවම නිවනට දම් කරන මාර්ගයක් කියන අදහසයි ඒ කායන අයම් වික්‍රේ මග්ගෝ මේක තමයි මේ ඒ කායන මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන කලේ තේරුම මේ මගේ අවබෝධය අනුව කියන කරුණ පොත්පත්වල මේවා විවිධ ආකාරයෙන් විස්තර කොට තිබෙනවා එතකොට මේ ඒකායන අයම්බික වේ මග්ගම ඒක තමයි එකම මාර්ගයයි ඒකායන මාර්ගයයි කියන අර්ථයෙන් අදහස් කරන්නේ කවර භවනාවක් කළත් නිර්වාණ ධාතුව ලැබීමට අපේක්ෂාවක් තිබෙනවා නම් පංචස්කන්ධයේ ඇතිවීම සහ පංචස්කන්ධයේ නැතිවීම දැක දැක භවනා කරන්නට ඕන. සතර සතිපට්ඨාන සූත්‍රයේදී පෙන්වන කරන ලබන්නේ ඒ පංචස්කන්ධයේ ඇතිවීම සහ පංචස්කන්ධේ නැතිවීම දැක දැක භවනා කරන ලබන ආකාරය ඒ පංචස්කන්ධයේ පිළිබඳ විස්තර ඉදිරි දේශනාවලදී මේ ආයත අහන්න ලැබෙයි කෙටියෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා මේ සතර සතිපට්ඨාන ධර්ම හතර බුදුරජාණන් වහන්සේ පෙන්වන කොට වදාරලා තිබෙනවා ඒක පෙන්වන්න කරන්නේ කාය කායනුපස්සේ විහෙරති ආතාපේ සම්පජානෝ සතිමා කුමින්ජ ලෝකේ අවිජ්ජා දෝමනස්සම් ආදී වශයෙන් ඒවා ප්‍රගුණ කළ යුතු ආකාරයෙන් මහන්සේදී පෙන්වන්න කරන්නේ ආතාපේ කියන්නේ සමා මේ දක්වා නූපං කුසල ධර්මයන් සාස්ත්‍රා කිරීම සඳහා උපම් පාප ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා කෙලෙස් නැති කිරීම සඳහා වීරියක් ඇති කරගෙන සතිමා සම්පජානෝ සිහි නුවණ දිනු කරමින් ලෝකේ අභිජ්ජා දෝමනස්සං විනේය සමාධි ලෝකේ සහ බාහිර ලෝකේ පිළිබඳ පවත්නා වූ අභිජ්ජාව දැඩි ලෝකයේ සහ නැත්නම් ඇලීම සහ ගැටීම නැති කරගෙන කයේ කයano බලයෙන් වාසය කරනවා කියන එකයි කායානුපස්සනාව කියන එකේ කෙටි අදහස. කයේ කයano බලනවා කියන එකෙන් අදහස් කරන්නේ කය අරමුණු කරගෙන භාවනා කරන විට මේ කය තුල මේ ශරීර කෝටුව තුල සත්‍ය පුද්ගලයක් නැති බව හෝ නැති බව හා ඒ වගේම ආත්මයක් නැති බව ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා කෙනෙක් ගන්නට නැති බව සත්‍යයක් නැති බව අවබෝධ වන ආකාරයෙන් කය කායික ධර්මයක් වශයෙන් අවබෝධ කරගන්න කරන ලබන භාවනාවයි කායානුපස්සනා භාවනාවයි කියන්නේ වේදනානුපස්සනාවත් ඒ ආකාරයෙන්ම ආසාපේ සම්පජාන සතිමා කෙලෙස්තාන වීරයෙන් යුතුව මේ දක්වා සාක්ෂාත් නොකළ නිර්වාණ ධාත සාක්ෂාත් කිරීමේ බලවත් වීරයෙන් යුතුව ඒ වගේම සති සම්පජාණයෙන් යුතුව සමාගයේ ලෝකයේ සහ බාහිර ලෝකයේ තියෙන ඇලීමෙන් ගැටීමෙන් ඈත් වෙලා ඒ වේදනාවේ ස්වરૂපේ යථා තත්ත්වය අවබෝධ කරන ආකාරයෙන් වේදනානුපස්සනාව දිනු කරන්න ඕන. චිත්තානුපස්සනාවත් එලෙසයි ධම්මානුපස්සනාවත් එලෙසයි මේ අනුපස්සනා ධර්ම හතරෙන් කායානුපස්සනා කොටසින් දැක්කන්නේ රූපස්කන්ධය අලලාසන ලබන භාවනාව. වේදනාන වේදනානුපස්සනාවෙන් පෙන්වුම් කරන්නේ වේදනාස්කන්ධය අලලාසන ලබන භාවනාව. චිත්තානුපස්සනාවෙන් පෙන්වුම් කරන්නේ විඥානස්කන්ධයත් සංඥාස්කන්ධයත් සංස්කාරස්කන්ධයත් අලලා කරනු ලබන භාවනාව ධම්මානුපස්සනාවෙන් අදහස් කරන්නේ නාමස්කන්ධ සියල්ලම අලලා කරනු ලබන භාවනාව. එම නිසා සතර සතිපට්ඨාන සූත්‍රයෙන් දැක්වෙන්නේ අංකිතයක් නෙවෙයි මේ පංචස්කන්ධයේ අරමුණු කරගෙන මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකින්න කරනු ලබන භාවනාව. එම නිසා ඒක ඒකායන මාර්ගයක් වෙනවා. මොකද නිවන් යාමට නම් මේ පංචස්කන්ධයම අරමුණු කරගෙන භාවනා කළේ වෙනවා පංචස්කන්ධයම ඇතිවීම සහ නැතිවීම දැකිය යුතු වෙනවා මේ මා කියවේ ඒකායන අයම් වික්කවේ මග්ගෝ කියන වචනයත් ඒ වගේම ඒ ඒක විස්තර කරන විට පංචස්කන්ධය අරමුණු කරමින් භාවනා කළ යුතු බව කියන කාරණා දෙක එතකොට මේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන අනුපස්සනා ධර්ම සතිපට්ඨාන ධර්ම සතිපට්ඨාන භාවනාව නෙවෙයි. බුදුරජාණන්ගේ අපි තේරුම් ගන්න ඕනේ සතිපට්ඨානයේ කුමක්ද? සතිපට්ඨාන භාවනාව කුමක්ද? සතිපට්ඨාන භාවනාගාමී පටිපදාව කුමක්ද කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයේ අලලා කරකෝ දේශනා කියනවා තාක්ෂිය ඒවා ඒක රාශී කරලා සතිපට්ඨාන සම්මුතිය දක්වා තිබෙනවා. එම සතිපට්ඨාන සම්මුතියේ තියෙන විභංග කියලා සූත්‍රයක්. ඒ මෙලෙසින් දැක්වෙනවා සතිපට්ඨානංච වෝ භික්ඛවේ දේශස්සා මේ සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන ගාමිච්ච සතිපට්ඨාන භාවනා ගාමිච්ච පටිපදං සංසුනාත සාධ සම්මනස කරෝත කියලා පාඩයක් මානෙනි ඔබලාට මම සතිපට්ඨානයක් කියා දෙනවය සතිපට්ඨාන භාවනාවක් කියා දෙන අය සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාවක් කියා දෙන අය ඒක හොඳින් අහන්නේ මෙනෙහි කරන්නේ ඒ අනුව කටයුතු කරන්නේ සතමන්ත වික්‍රේ සතිපට්ඨාන මොනවද මහණෙනි කුමක්ද මහණෙනි සතිපට්ඨානය කියන්නේ සතිපට්ඨාන කියන එකේ අදහස සිහිය පිහිටුවීම නැත්නම් සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීම සිහිය පිහිටවන ස්ථාන වශයෙන් සතිපට්ඨාන කියන වචනේ විස්තර කරන්නට පුළුවන් ඒ සතිපට්ඨාන කියන එක විස්තර කරන්නේ උන්වහන්සේ ඉද පිටරේ දික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති වේදනාසු වේදනානුපස්සේ විහෙරති චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති කියලා. ඒ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා කියන ඒ ධර්ම හතරට සතිපට්ඨාන කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට සතිපට්ඨාන භාවනාව පතමාච වික්‍රේ සතිපට්ඨාන භාවනා කුමක්ද මහණෙනි සතිපට්ඨාන භාවනාව කියන්නේ? ඒ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මෙන්න මෙලෙසින්. ඉද වික්‍රේ වික්‍රෝ සමදේ ධම්මාන වා ධම්මානුපස්සී වා කායස්මින් යෙරති බය ධම්මානුපස්සී වා කායස්මින් යෙරති සමදේ බය ධම්මානුපස්සී වා කායස්මින් යෙරති සමදේ ධම්මානුපස්සී වා වේදනාසු යෙරති වය ධම්මානුපස්සේවා වේදනාසු විහෙරති සමුදය වය ධම්මානුපස්සේවා වේදනාසු විහෙරති සමුදය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති වය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සේවා චිත්තස්මින් විහෙරති සමුදය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති මේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන භාවනා විස්තර කළ ආකාරය මේවා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති වුණු භාවනා කිරීම තමයි සුදුසු සුදුසු එතකොට සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් වේදනේ කය ඇතිවන හේතුව දැක දැක බය ධම්මානුපස්සීවා කායස්මින් වේදී සකයේ නැතිවීම දැක දැක ඒ වගේම සමුදේ වය ධම්මානුපස්සීවා ඇතිවීම නැතිවීම යන දෙකම දැක දැක භාවනා කරන විට අන්න කායානුපස්සනා සතිපට්ඨාන භාවනා එවිට කෙරෙනවා මෙලෙසින්ම වේදනාවේ සමුදය දැක දැක ඇතිවීමේ හේතු දැක දැකා වේදනාව විරුද්ධ වෙන ආකාරයේ නැති වී යන ආකාරයේ දකිමින් ඒ වගේම වේදනාවේ ඇතිවීම සහ නැතිවීම දකිනින් භාවනා කරන විට වේදනානුපස්සනා සතිපට්ඨාන භාවනාව සිදු වෙනවා. මෙන්න මේ ආකාරයෙන්ම තමයි සිතේ ඇතිවීම දකින විට සිතේ සමුදය දකින විට සිතේ නැතිවීම දකින විට එලෙසින්ම සිතේ ඇතිවීම සහ නැතිවීම යන දෙකම දකින විට සතිපට්ඨාන භාවනාවේ චිත්තානුපස්සනා සතිපට්ඨාන භාවනාව සිදු කළා වෙනවා. ධම්මානුපස්සනාවත් එහෙමයි ඒ ධර්ම කාරණා පිළිබඳව ඇතිවීමත් නැතිවීමත් එදසින්ම ඇතිවීම නැතිවීම කියන දෙකක් දැක දැක භාවනා කරන විට සතිපට්ඨාන භාවනාව සිදු වෙනවා. මේක තමයි සතිපට්ඨාන භාවනාව කියන්නේ. එහෙමනම් සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරනවා නම් සතිපට්ඨාන භාවනාව හරියට සිදු වෙනවා නම් අපිට මේ පංචස්කන්ධයේ ඇතිවීම පෙනෙන්නට ඕනේ. පංචස්කන්ධයේ නැතිවීම පෙනෙන්නට ඕනේ. පංචස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දැක දැක භාවනා කිරීමේ ශක්තිය තමන්නට ලැබෙන්නට ඕනේ. එවිටයි සතිපට්ඨාන භාවනාව පිළිවන්නේ. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමක පාඨවලට අනුවයි අපි මේවා විස්තර කරන්නේ. පතමාංශ වික්‍රේ සතිපට්ඨාන භාවනා ගාමී පටිපදා මොකද්ද මහණෙනි සතිපට්ඨාන භාවනා වැඩිවීමට තියෙන ප්‍රතිපදාව. අයෝ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි මහණෙනි සතිපට්ඨාන භාවනාව දියුණු කිරීමට තියෙන මාර්ගය උන්වහන්සේ ප්‍රතිසම් කරනවා ඒ වදන්නා මේ ඇයි සීගතේ දන් සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී වශයෙන් විස්තර කළ ආර්යසත්‍යක මාර්ගය ඒදී බැලදි වචන වලින් සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා සංකප්පාදී ධර්ම වලින් ඈත් වෙලා සිත මුදාගෙන පිරිසුදු සීලයක පිළිදලා මේ සතර සතිපට්ඨාන ධර්මයන් වඩන්නට ඕනේ. උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ සීලේ පටිච්චාය සීලං නිස්සාය චත්තාරෝ සතිපට්ඨානේ භාවේති කියලා. සීලේක පිළිතලා සීලේ නිස්සය කරගෙනම සතිපට්ඨාන භාවනාව සිදු කළ යුතුයි. සතර ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක්ම ඒ සීලේ දඳා දෙන්නට ඇත්තේ. සම්මා වාචා සම්මා කම්මන්ත වැනි ඒ අංග සීලය සඳහා හේතු වන අංග අන්නේ සීලයක පිළිපදලා වෑයම් කරමින් සතිය සමාධිය ප්‍රඥාව දිනු කරන්නට ඕන. සම්මා සතිය බුදුරජාණන් වහන්සේ විස්තර කරන සෑම විටම වාගේ විස්තර කරන්නේ මේ සතර සතිපට්ඨාන භාවනාව පිළිබඳ කළ පාඩේමයි විස්තර කළ පාඩේමයි. ඒ කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේ අනුව පෙන්වන ඇති මේ ඇයට සතර සතිපට්ඨාන භාවනා වඩන විටත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමාගයේ පිටතල දියුණු වන්නේ කියලා. එතකොට මේ දක්වා අපි ප්‍රකාශ කළේ ඒ කායන මාර්ගය කියන එකේ අදහසත් සතිපට්ඨානයේ කුමද්ද සතිපට්ඨාන භාවනාව කුමද්ද සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව කුමද්ද කියන භාවනාවත් අල්ලලා කෙටියෙන් වචන කිහිපයක්. ඊළඟට මේ සතිපට්ඨාන භාවනාවේ තියෙන භාවනා ක්‍රම කායානුපස්සනාවේ තියෙන සතිපට්ඨාන භාවනා ක්‍රම 14ක්. වේදනානුපස්සනාව එකක්, චිත්තානුපස්සනාව එකක්, ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම පහක් තිබෙනවා. ඔක්කොම 21ක් වෙනවා. කායානුපස්සනාවේ තියෙන සතිපට්ඨාන භාවනා ක්‍රම පහෙන් ආනාපාන සති භාවනාව ආස්වාද සාස්වාද අරමුණු කරමින් කරන ලබන භාවනාව එකක් දහස් මනසිකාර භාවනාව මේ ශරීරයේ තියෙන පඨවි ආදී දහස් කොටස් සම්මස්තණය කරමින් කළ හැකි භාවනාව. පටික්කුල මනසිකාර භාවනාව ඒ කියන්නේ ශරීරයේ තියෙන පිළිකුල් කොටස් ගැන මෙනෙහි කරමින් කළ හැකි භාවනාව. ඊට අමතරව ඉරියව් මෙනෙහි වීමේදී සතිය නුවණ දියුණු වන ආකාරයෙන් කළ යුතු ඉරියාපතපබ්බ භාවනාව. ඊට අමතරව සම්පජඤ්ඤ භාවනාව ඒ කියන්නේ සීහි නුවණ දියුණු වන ආකාරයෙන් සියලුම කර්තව්‍යයන් සිදු කිරීමේදී කලේසු භාවනා කලේසු ආකාරය දැක්වෙන කොටස මෙතන කොටස් පහ මේ පහට අමතරව නව ජීවිතකයේ යනුවෙන් දැක්වෙන මලමිණියක පවත්නා වූ අවස්ථා නවයක් අරමුණු කරමින් කරන ලබන භාවනා ක්‍රම නවයක් තියෙන මේ සියල්ලම එකතු වුණාට පස්සේ කාය අනුපස්සනාවේ භාවනා ක්‍රම 14ක් ඉගෙන ගන්නවා. එතකොට වේදනානුපස්සනාවේ භාවනා ක්‍රම ඇත්ත වශයෙන් එකක් වශයෙන් නම ආකාරයකට බෙදලා නම ආකාරයකින් ශ්‍රවණ කළ යුතු බව උන්වහන්සේ පෙන්වන කරනවා. වේදනාව සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් සැප දුක මඳහත් වශයෙන් තුන් ආකාර වෙනවා. මේ සෑම වේදනාවක්ම සාමිත වශයෙන් සහ නිර්ාමිත වශයෙන් බෙදී යන විට සාමිත සුඛ වේදනා, නිර්ාමිත සුඛ වේදනා ආදී වශයෙන් අර කලින් කියපු තුනත් එක්ක ඔක්කොම වේදනානුපස්සනාව නම ආකාරයකින් අපිට ප්‍රගුණ කරන්නට පුළුවන්කම ලැබෙනවා. චිත්තානුපස්සනාව එකම භාවනාවක් වුවත් එයත් 16 ආකාරයකින් ප්‍රගුණ කළ යුතු බව උන්වහන්සේ වදාරා තිබෙනවා. රාග චිත්ත, ද්වේෂ චිත්ත, මෝහ චිත්ත, හැකුණු චිත්ත, විචුණු චිත්ත මේ ආදී විවිධ ආකාර චිත් හඳුනාගෙන භාවනා කළ යුතු ආකාරය. ධම්මානුපස්සනාව තමයි තාමත්ම වැදගත් අනුපස්සනා භාවනාව. එයින් තමයි නිවනට ඇත්ත වශයෙන්ම කෙනෙකුගේ සිත යොමුවන්නේ. එෙහිදී පංච නීවරණල්ලා සම්ලබන භාවනාවක් තිබෙනවා. පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැක දැක කරන ලබන භාවනාවක් තිබෙනවා. ඒකමයි අත් වශයෙන්ම සතිපට්ඨාන භාවනාව වශයෙන් දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන්නේ තේමයි. ඊට අමතරව සමාගයේ සිත තුළ ඇතිවන්නා වූ ඒ ඉන්ද්‍රිය ප්‍රතිපදේ කියන්නේ ඇහැට රූප ගැටනාට පස්සේ එයින් ඇති වෙන නොඑක ආකාර සංයෝජ ධර්මයන් ආදී ආදී දැකීමෙන් කරන කල හැකි ආයතන භාවනාවක් තිබෙනවා. ඒ ධම්මානුපස්සනාවෙන් තවත් එකක් තියෙනවා සත්‍ය බොද්ධංග ධර්මයන් සම්මස්තනය කරමින් කළ හැකි භාවනාව අවසාන වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය දැක දැක අවබෝධ කරමින් කළ හැකි භාවනාව මෙන්න මේ භාවනා ක්‍රම පහ ධම්මානුපස්සනා සතිපට්ඨානයේ භාවනාවේ දැක්වෙනවා මේ පින්වත් මේ භාවනා ක්‍රම සෑම එකක්ම කරන්නටම ඕනේ කියලා හිතන්නට එපා එකම භාවනා ක්‍රමයක්වත් මේ ක්‍රමාතුලින් ප්‍රමාණවත් වෙන නිර්වාණ ධාතුව අවබෝධ කිරීමට උදාහරණ වශයෙන් ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරනකොට කෙනෙකුට ආනාපාන සති භාවනාව පමණක්ම ප්‍රමාණවත් වෙනවා නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට හැබැයි සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් මේ භාවනාව සිදුවන්නට ඕන. ඒ වගේම තමයි පිළිකුල් භාවනාව පමණක්වත් ප්‍රමාණවත් සතර සතිපට්ඨාන ධර්මයන් වැඩින ආකාරයෙන් මේ භාවනාව සිදු කළොත් නිවන් යෑමට ධාතු මනසිකාර භාවනාව පමණක්වත් සෑහෙන නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමට ඒ තුළින් සතර සතිපට්ඨාන ධර්මයන් සත්පොජ්ජංග ධර්මයන් වැඩෙනවා නම් එම නිසා මේ භාවනා ක්‍රම 21ම අප විසින් ප්‍රගුණ කළ යුතුයි කියන වැඩ නිගමනයකට බහින්නට එපා ඒ භාවනා ක්‍රම 21 අතරින් තමාට කළ හැකි තමාට පහසෙන් ප්‍රගුණ කළ හැකි භාවනාවක නිරත වීම ඉතාමත්ම සුදුසුයි. එතකොට මේ දක්වා අපි ප්‍රකාශ කළ කාරණා අතරින් මේ ආයත පැහැදිලිවම පෙනෙන්නට ඕන. සතිපට්ඨානය කියන්නේ කුමක්ද? සතිපට්ඨාන භාවනාව කියන්නේ කුමක්ද? සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදාව කුමක්ද? මේක ඒකාන මාර්ගයක් වීමට නම් පංචස්කන්ධයේ ඇති වෙන්නේ නැති වෙන්නේ දැක දැක භවනා කළ යුතුයි නේද කියන කාරණාව. මේ භාවනා ක්‍රම 21 බුදුරජාණන් වහන්සේ දෙතින් පෙන්වම් කරලා ඒ සෝසේ අවසන් කරන්නේ මෙලෙසින් යෝ ඒකෝච වික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවෙය්‍ය සත්‍ය වස්සානි සත්‍ය දින්නම් පලානම් අඤ්‍යතරම් පලං පාටිකංඛා පාටිකං සම්දිත්තේ ධම්මේ අඤ්ඤා සතිවා උපාදිතේ යනාගාන්තා මහණෙනි යම් කෙනෙක් මේ සතර සතිපට්ඨාන භාවනා ක්‍රමයන් මා ප්‍රකාශ කළ ආකාරයෙන් ප්‍රගුණ කළා නම් හත් වසරයක් පුරා හත් වස්සානි හත් අවුරුද්දක් ඔහුට නියත වශයෙන්ම අනාගාමී මාර්ගය හෝ අරහත් මාර්ග ඵල හෝ සාක්ෂාත් කිරීමට ලැබෙනවා. උන්වහන්සේ ප්‍රකාශ කරන අතිච්ඡන්දෝ වික්‍රේ සත්වස්සානි මහණෙනි හත්පත්යක් කියන එක පතක තිබේවා. යෝයිකෝටි වික්කවේ මේ චත්තාර සතිපට්ඨානේ ඒවන් භවෙය්‍ය චවස්සානේ මේ සතර සතිපට්ඨාන ධර්මයන් හය වාක්‍යයක් හරියට ඒ ආකාරයෙන් ප්‍රගුණ කළා නම් ඔහුට අනාගාමීව අර්ථ ඵලය සාක්ෂාත් කරන්න පුළුවන් වෙනවා දිත්තේව ධම්මේ මේ ජීවිතයේ තියෙන හය වසරක් තිබේවා මහණෙනි පස්සක් මේ භාවනාව ප්‍රගුණ කළොත් ඒත් මේ මාර්ගඵල දෙකෙන් එකක් හෝ අවබෝධ කරගන්න පුළුවන් පස් වසරක් නෙවෙයි මහණෙනි හතර වසරක් සිව් වසරක් සිව් වසරක් නෙවෙයි මහණෙනි අවුරුදු තුනක් තුනක් නෙවෙයි මහණෙනි අවුරුදු දෙකක් නෑ මහණෙනි අවුරුද්දක් මේ සතර සතිපට්ඨාන භාවනාවේ නිරත වුණොත් ඔය ආකාරයෙන් සත්‍ය දින්නම් පලානම් අඤ්‍යතරම් පලම් පාටිකම් සම්දිත්තේව ධම්මේ අඤ්ඤා මේ ජීවිතේදීම රහත් බව අනාගාමී ලබන්නට පුළුවන් වසරක් හරියට මේ සතර සතිපට්ඨාන භාවනාව කළොත් උන්වහන්සේ කාල පරිච්ඡේදය තවත් පිටි කරලා තියෙනවා වසරක් ඕනේ නෑ මහණෙනි. මාස 7ක් මේ භාවනාව හරියට ප්‍රගුණ කළොත් ඒ කතාවම කියලා එළෙන කියන මාස 7ක් අවශ්‍ය නැහැ මානි මාස 6ක් මාස 5ක් මාස 4ක් මාස 3ක් මාස දෙකක් මාසයක් මේ භාවනා ප්‍රගුණ කළොත් හරියට අනාගාමී වරහත් ඵලය ලබන්නට පුළුවන්. චිත්තතු බික්කවේ මාසෝ යෝ කෝටිමා බික්කවේ එවන් භාවයේ අද්දමාසෝ මේ සතර ප්‍රතිපත්තන ධර්මයන් මාස භාගයක් හරියට භාවිතා කළොත් අර කියපු අනාගාමීත්වය හෝ අරහත් ඵලය ලබන්නට පුළුවන් බව උන්වහන්සේ පෙන්වන්න කළා. යොක්තිත්තද බික්කවේ අද්දමාසෝ යෝකෝච බික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේය සත්තාහං මහණේ මාස සමාන දෙකක් නෙවෙයි. හරියට යමෙක් මේ සතර සතිපට්ඨාන භාවනාව සත්සාහන් දවස් හතක් ප්‍රගුණ කළොත් තස්ස දිත්තේව ධම්මේ මේ ජීවිතේදීම ඔහුට අඤ්ඤා අරහත් ඵලය හෝ අනාගාමිතා අනාගාමී ඵලය හෝ සාක්ෂාත් කරන්නට පුළුවන් බව උන්වහන්සේ ප්‍රතිඥාවත් දෙමින් ප්‍රකාශ කොට වදාළා. මේ කාල පරිච්ඡේදයන් සීමා වන්නේ එකිනෙකාගේ පාරමී ශක්තියට අනුව එකිනෙකා සතර සතිපට්ඨාන භාවනාව සඳහා යොදා ගන්න යොදා ගන්න ලබන කාල පරිච්ඡේදයේ අනුව මේ අය කරන ආකාරයට සමානයකට තරයක් ඇවිල්ලා පැය දෙකක් භාවනා කරලා එහෙම අවුරුදු 7ක් නෙමෙයි අවුරුදු 10ක් කළා සමහරට අනාගාමී ආත්මිය සමහරට සෝවාන් නොවන්නටත් පුළුවන් එහෙම නෙවෙයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ මුළු දවස පුරාම වාගේ නිදන කාලයේ හැර මේ සතරපටිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයේ යම් කිසි කෙනෙක් භාවනා කළා නම් අවුරුදු 7ක් ඔහුට මේ ජීවිතයේදීම අනාගාමී වූ අරහත් ඵලය සාක්ෂාත් කළ හැකි බව පාරමී ශක්තිය වැඩි නම් සමාගයේ සද්ධා වැඩි නම් ප්‍රඥාව වැඩි නම් සමාගයේ සතිය සමාධිය වඩවටා දියුණු වෙනවන එවැනි කෙනෙකුට මා අවුරුදු 6කින් ඊටත් වඩා දියුණු කෙනෙකුට අවුරුදු 5කින් 4කින් 3කින් 2කින් අබස්තරකින් මේ ආදී වශයෙන් වාමේ ආත්මේ කාල පරිච්ඡේදයේ කෙටි කරමින් උන්වහන්සේ පෙන්වන්නට වදාරලා තිබෙන්නේ. එමෙන් ස්වාමීන් වහන්සේ සත්‍ය ප්‍රමිතුව සීටි සම්බොජ්ජංගේ ඇතිවන ආකාරයෙන් යුතුව මේ ඒකායන මාර්ගයක අපි ගමන් කරනවා කියලා හිතාගෙන මේ සතර සතිපට්ඨාන භාවනාවේ දැක්වෙන භාවනා ක්‍රම අනුගමනය කරන්නට පුළුවන් ඒ තුළින් මේ ඇයට මේ ජීවිතයේදී හෝ කවදා භවයකදී හෝ නියත වශයෙන්ම ඒ කියපු අර්ථත් ඵලය හෝ අනාගාමී ඵලය හෝ නිර්වාණ ධාත සාක්ෂාත් කිරීමට අවස්ථාව ලැබෙනවා ලැබෙනවාමයි හොඳයි අප ඒ සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන කායානුපස්සනා භාවනාව දැන් ඉස්සෙල්ලාම අපි ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ කායානුපස්සනා භාවනාව විස්තර කිරීමට ප්‍රථමයෙන් මේ රූපස්කන්ධය පිළිබඳ විස්තරයක් කළ යුතු වෙනවා නැත්නම් කායානුපස්සනා භාවනාව හරියට කරන්නට බෑ මා කේවා සතර සතිපට්ඨාන ධර්මයන් විස්තර කරන විට ඒදී ඒ භාවනාවට අරමුණක් වශයෙන් ගන්නේ පංචස්කන්ධය කියලා මේ වේදනාවන් උපස්සනාව විස්තර කරනකොට වේදනා ස්කන්ධය අනිත් ස්කන්ධයේ යනුපස්සනාව විස්තර කරන විටත් අපි විස්තර කෙරීමට අපේක්ෂා කරනවා අද කායानुපස්සනාව විස්තර කිරීමට මූලාරම්භක දේශනාවක් වශයෙන් කය පිළිබඳ සරල දේශනාවක් කිරීමටයි අප අදහස් කරන්නේ මේ ඉන්න වැඩිහිටි ස්ථාන කෙනෙක්ම වාගේ දත යුතු වෙනවා මේ තමාගේ රූප රූපස්කන්ධයේ මේ රූප ගොඩ මේ දක්වා මෙලෙසින් නිර්මිත වී ඇත්තේ කෙසේද කියන කාරණාව. මේ රූප කොට ඇතිවීමේ හේතුව කුමක්ද? මේ රූප කොටේ යථා ස්වરૂපේ කුමක්ද කියන කාරණාවන් එවැනි කාරණාවන් ගැන පැහැදිලි අවබෝධයක් ඇතුව කායානුපස්සනා සතිපට්ඨාන භාවනා කරන්නට ඕන. දැන් කල්පනා කරන්න මේ ඇගේ රූප කොට මේ ඇහැට පෙනෙන රූපස්කන්ධය මවගේ මව් කුසට පිළිසිඳ ගන්නා විට මේ සත්‍යයෙන් තිබුණු රූපස්කන්ධයක් නෙවෙයි ඒක සලෝ කලන රූපයක්. මේ කියන අතක්වත් පයක්වත් හිසක්වත් ඔය කියන ඔය ආකාර ශරීරයක්වත් කිසිවක් දෙයක් තිබුණේ නැහැ. කලන රූපයක් මවගේ කුස තුළ පළමුවෙන්ම පිළිසිඳ ගන්න අවස්ථාවේදී පැවතුනේ. කල රූපේ විස්තර කරන්නේ හරියට මේ ඉදිකටු තුඩකට තෙල් බින්දුවක් අරගෙන ඒක පහළට හරවලා පෙන්වනකොට යම් තරම් සුළුවට පේනවනම් අන්න එවැනි සුළු දෙයක් කලන රූපේ කියන එක. එතකොට ඒ කලන රූපේ නිර්මිත වූයේ මවගේ සහ පියාගේ ධාතු කොටස් වල ඒකත වීමෙන් මේ පැහැදිලිවම කල්පනා කරන්න අපි උපදිනකොටම එකදුණු බීජය අපගේ ශරීරයේ කෝඩුව නිර්මාතු කළ බීජය කාගේද කියලා. මවගේ සහ පියාගේ දේවල් තමාගේද එහෙම නැත්නම් අනුන්ගේද කියන අවබෝධය දැන් ඇති කරගන්න ඕන. ඒවා කාගේද? ඒවා අනුන්ගේ, තමාගේ නෙවෙයි. පටන් ගන්නකොටම මේ ශරීර කෝඩුව අනුන්ගේ දෙයකින් පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා දවසක් ඉන්නක කියලා යකෙක් ගහම මේ මව්කුස ඇතුලේ තියෙන ළමයා කොහොමද වැඩෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේට විස්තර කරනවා මේක ඉන්දක කියලා සූත්‍රයක් තියෙනවා යක්ක සංගතයේකේ දැක්කෙන්නේ පඨමං කලලන් හෝතේ කලලා හෝති අබ්බුදා අබ්බුදා ජායති පේසී පේසී නිබ්බත්ති ගනෝ ගනාපසකා ජායන්ති කේසාලෝම නඛාපිච යන්තස්ස පුඤ්ජතේ මාතා අන්නම් පානංච භෝජනං තේන සෝතස්ස යාපේති මාසු කුච්චී ගතෝ නරෝ කියලා ඒක විස්තර කළා බුදුරජාණන් වහන්සේ. පළමුවෙන්ම කලල රූපය ඇතිවන්නේ පඨමං කලලන් හෝතේ. ඒක දවස් හතක පමණ කාලයක් තුළ පවතිනවා. කලලා හෝති අබ්බුදා ඒක තවදුරටත් දියුණුනාට පස්සේ අබ්බුද නමින් හැදින් වෙන ඊට වඩා දියුණු ටිකක් ලොකු තත්යකටපත් වෙනවා. අබ්බුදාජායති පේශී ඒ අබ්බුද tattve තමයි පේශී භාවයට පත්වන්නේ. පේශී නිබ්බත්තිජේ ගණෝ ඒ පේශී භාවයට පත් වුණාට පස්සේ ඒක ඝන භාවයට පත් වෙනවා පැටි වෙලා ඝන භාවයට පත් වෙනවා. ඝනාපස්සකාජායන්ති ඒ ඝන භාවයට පත් වුණාට පසුව භාෂා පහක් ඇතිවීම සඳහා ඒකට අවශ්‍ය ආකාරයෙන් ඒ ඝන ඒ කොටසේ ඝන කොටසේ කොටස් පහක් බෙහෙදෙන්නට පටන් ගන්නවා. අත් දෙකට දෙකයි කකුල් දෙකට දෙකයි හිතට එකයි. ගන්නා ප්‍රසක්කාජායන් හරියට මේ ඔය බතල අලවාගේ අලවාගියක් පැලවෙන විට අර පැලේ එන්නට ඉස්සලා ඉස්තිලා ඉඳින් අන්නේ ලෙසින් කොටස් පහක් බෙදෙනවා. යන්තං සුඤ්ජතේ මහතා අන්නම් පානන්ත භෝජන මා විසින් කෑමක් බීමක් කළා නම් තේන සෝතප්පයාපේතියේ මා විසින් කනුබන්න ලබන දේවල් තුනේ ඒ කල රූපේ සහිත ඒ ඝන තත්ත්වයටපත් වූ ඒ රූප කොටස් වැඩෙනවා ඒකම තමයි මේ රූපයේ දිනු වේ දිනු වේ යන්නේ. එතකොට මේ ඇයට ප්‍රඥාව තියෙනවා සමාධිය සිත තියෙනවා නම් හිතා ගන්නත් පුළුවන්. තමාගේ රූප කොටස් පළමුවෙන්ම නිර්මිත උනේ කොහමද? මවගේ සහ පියාගේ ධාතු කොටස් වලින් ඒවා මගේ නෙවෙයි. ඒවා දිනුනේ කොහමද? මව ගන්න ආහාර පාන වලින් ඒවා කාගේද? ඒවත් අනුන්ගේ. මේ අනුන්ගෙන් ගත්තු අනුන්ගේ රූප කලාප තුනේ දියුණු වෙච්ච එකක් තමයි සමාගයේ රූපස්කන්ධය මව තුළ මවගේ කුස තුළ සිටින විට. දැන් මව කුසින් දිහි වුණා. ඊට පස්සේ ජීවත් වෙලා දැන් මේ අඩි පහක් පහක් පමණ උසට මේ පංචස්කන්ධය මේ ආකාරයෙන් දැන් පවතින මේ රූපස්කන්ධය මේ தත්ත්වයට මේ රූප කොටපත් වනේ කොහොමද? අපි කන ලද එළවලු වල බස්සල කලතුරු වල මාළු වල ආදී විවිධ ආහාර පාන වලින් තමයි මේ ශරීර කූඩුව මෙලෙසින් දැන් නිර්මිත වී තිබෙන්නේ. මේ බාහිර වශයෙන් ගන්නු ලබන ඒ ආහාර පාන වලින් නිර්මිත වූ මේ රූප කොට තමයි මම කියලා මගේ කියලා වැරදි අවබෝධයකින් මේ අල්ලාගෙන තිබෙන්නේ මේකේ අයිතිකාරයා මම නෙවෙයි මේකේ අයිතිකාරයා බාහිර වශයෙන් ගන්න ලබන ආහාර පානයේ තියෙන අවබෝධය පැහැදිලිවම තමාට තේරෙන්නට ඕන මේ සංඥාවකට සීමා කරලා බෑ මවගේ මවකුස තුල තියෙන විට ඇති වූ රූප කලාප මගේ නෙවෙයි නේද කියන අවබෝධය ඇති වෙන්නට ඕන. ඒ රූප කොටස් දියුණු වෙලා දියුණු වෙලා වැඩුණේ අම්මා ගන්න ආහාර වලින් විනා ඒ රූප කොටස් එතකොට මගේ නොවේ නේද කියන අවබෝධය පැහැදිලිව තමයි ඇතිවන්නට ඕනේ. මේවා කියනකොට තේරුම් ගැනීම නෙවෙයි අවශ්‍ය. ඊට පස්සේ දී වූ රූප කොටස් මේ තත්ත්වයට පත් වුණේ බාහිර ආහාර පාන කරන්නේ නේද? එහෙමනම් මේකේ අයිතිකාරය බාහිර ආහාර පාන නෙවෙයි ආහාර පාන නේද? මට අයිති දෙයක් නෙවෙයි නේද කියන පැහැදිලි සත්‍ය අවබෝධයක් ඔතේ ඇති කරගත යුතු වෙනවා. මේ රූප කොට මෙලෙසින් දිනු වෙන හේතු ටිකක් තියෙනවා. මේ රූපයේ මෞඛිකට පැමිණීමට හේතුවක් තිබෙනවා. වෙන්නට හේතුවක් තියෙනවා. ඒක නිසා අපි සමුදේ දකින්නට ඕනේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සමුදේ ධම්මාන් පස්සේ වාකාරස්මින් ඉහෙරදී. මේ සමුදේ දැක දැක ආකාරයන් පස්නා වඩන්නට ඕනේ. සමුදේ අපි දකින්නට ඕන. මේ මෞකසට ඉස්සල්ලාම මේ රූපය ඇතුල් වෙනකොට කල රූප tattේ ඇතුල් වෙනකොට ඒකේ එල්ලිලා තමයි ඉස්සල්ලාම පහළ වුණු සිත වූ ප්‍රතිසින්ද විඥානේ හටගත්තේ. කියන්නේ මේ ලෝකයේ ඉස්සල්ලාම පහළ වෙනකොට ඇති වුණු සිතට කියනවා ප්‍රතිසන්ද විඥානය කියලා. ඒ ප්‍රතිසන්ද විඥානය ගිහිල්ලා එල්ලුනේ අර කියපෝ කලල රූපේ අනුන්ගේ රූප කොටස් වලට. ඒ ප්‍රතිසන්ද විඥානයේ ඇතිවීමට හේතුවක් තියෙනවා. ඒ හේතුව දකින්නට ඕන. මොකද්ද හේතුව? ඒ ආත්මේ මැරෙන විට මේ ලෝකේ ජීවත් වීමේ ආශාව තව තවත් තමාගේ සිත තුළ තිබුණා භවයේ රැඳී සිටීමේ ආශාව භවආශාව තිබුණා මේ රූප කොටස් සහිත මේ ඒ ආත්මේ තිබුණු ආත්මේ ශරීර කූඩුව තමාගේ ඇඟ සාපිත මම මගේ මගේ මගේ මගේ ආත්මය ආදී වශයෙන් වැඩි සංකල්පනාවක අප වැඩි සංකල්පනාවකින් උපාදාන කරගෙන සිටියා අල්ලාගෙන සිටියා ඊට අමතරව නොයෙකුත් වස්තුන් සමාගේ දූ දරුවන් හෝ සහෝදර සහෝදරයන් හෝ කවරෙකු හෝ උපාදාන කරගෙන අල්ලාගෙන දැඩි කොට ග්‍රහණය කරගෙන සිටියා. කර්ම කරලා තිබුණ අකුසල් ලෝ අකුසල් කර්ම මනුෂ්‍ය ලෝකයේ ඉදින්ම දන් කුසල් කර්ම සිද්ධ කරලා තිබුණා. ඒ කුසල් කර්ම මරණ මොහොතේ සීවීමේ ශක්තිය, નિરાයාසයෙන්ම සිතට ගලා යෑමේ ශක්තියක් තිබෙනවා. ඊළඟට මේ නැවත නැවත ඉපදින එක දුකක්ය. මේක නැති වෙනවා නම් සැපක්ය. මේ දුකක් නේද නැවත නැවත ඉපදීම තුළින් සිදුවන්නේ. මේවට ආසාව ගැනීම නිසා දුක නේද ඇතිවන්නේ මේ ආදී වශයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතිකම එදා තිබුණා. මෙන්න මේ ධර්මයන් තමගේ සිත තුළ ක්‍රියාත්මක වන විට යටිසිතේ තැන්පත් වී සිටින අවස්ථාවක තමයි හැම කෙනෙකුගේම රහත්න වූ ඕනම කෙනෙකුගේ සිත තුළ මේ වැනි ධර්ම තිබෙන්නට පුළුවන් තිබෙනවා. අන්න එවැනි කෙනෙක් මැරෙන්නට පත්වන විට ඒ ආත්මේ මරණය සිදු වූ විගතම ඉනිබ්බිතවම මේ ප්‍රතිසන්දි විඥානයේ මේ භවයේ හටගත්තා මේ ප්‍රතිසන්දි විඥානයේ හැටවීමට හේතුව ඒකයි සම්දේ ඒකයි ඒ මෞකස ඉස්සනා ප්‍රතිසන්දි විඥානයේ හටගන්නකොටම ශරීරයක් ඇතිවීමට අවශ්‍ය නිසා කාය රූපත් හිත පිහිටීමට ස්ථානයක් අවශ්‍ය නිසා හදේ රූපේකුත් ස්ත්‍රී භාවයක් හෝ පුරුෂ භාවයක් යන දෙක තීරණය කිරීමට අවශ්‍ය නිසා භාව රූපත් කියන රූප කොටස ඒකම සහජාතකත් සහජාත වශයෙන් එකටම උපදිනවා. ඒකට කියන්නේ සහජාත ප්‍රත්‍ය කියලා එකවර උපදින දෙයක්. දෙකම එකට උපදිනවා. මෙන්න මේ ආකාරයෙන් මව කුසට ඉස්සල්ලාම පිවිසඳගත් රූප කොටස් තමයි අර පස්වගත් මවගේ ආහාර නිසා පිටුනාට පස්වගත් ආහාර පාන නිසා ආ මෙලෙසින් වැඩි දියුණු වෙලා වැඩි දියුණු වෙලා මේ தත්ත්වයටපත් වෙ තිබෙන්නේ. මේක තේරුම් ගන්න ඕන. ශරීර කූඩුව ලෝකයට පහළ වෙනකොට ඒකට ශරීර කූඩුව පැවතීමට හේතුවක් තියෙන සම්දයක් තියෙන බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරන්නේ ආහාර සම්දය රූප සම්දය කියලා. ආහාරෙන් තමයි මහණෙනි මේ රූපයන් හටගන්නේ ආහාර සම්දය රූප සම්දය. මේ ආහාර කියන එක දෙආකාරයකින් විස්තර කරනවා. එක ආකාරයකින් විස්තර කරනවා විඥාන ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, කබලින්කාර ආහාර කියලා. විඥාන ආහාර ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානය ඉස්සෙල්ලම මෞකුසේ ඒ කල රූපේ ගිහිල්ලා ප්‍රතිසන්දි විඥානය හටගත්තේ නැත්නම් එල්ලුනේ නැත්නම් ඒ තිබුණෝ ඒ ධාතු කොටස් වල එකතු වීම දියවි නැති විය. ඒක සතෙක් බවට පත්වන්නේ. එමෙසා විඥාන ආහාරයේ පාදක වුණා මේ රූප කොට නිර්මිත වීමට ඒකේ සමුදේ ඒකයි. ඊළඟට පස්ස ආහාර මනෝ සංචේතන ආහාර දෙකක් තියෙනවා. පස්ස කියන්නේ හැපෙනවා කියන එක මනෝ සංචේතන කියන්නේ සිතිවිලි කියන එක. මේ රූප කොටස් මේ නිකන්සාත් ඇදෙනවා දැන් අපේ ශරීරය යමක හැපුණොත් එහෙම ওই මේසේ හරි පිටියකේම ඔළුව හැපුණොත් වහාම ගෙඩියක් වගේ උස්සට එනවා. මදුරෙක් වැනි දෙයක් සතෙක් උද්දස්ස කළොත් එතන ගැට වාගය තියෙනවා. නැත්තම් වෙන ඔය විසබර සත්වෙක් හරි ගෝනස් එක් වැනි දෙයක් දස්ස කළොත් කකුල ඉදි වෙන අලුත් රූප කලාප ඇදෙනවා. ඒ කියන්නේ ඒ ස්පර්ශය නිසා එලෙසින් කාය ස්පර්ශයන් නිසා එලෙසින් රූප කලාප ඇති වෙනවා. ඊට අමතරව ඇහැට රූප පෙන්වන්නට පස්සේ රූප ඇති වෙනවා. කනට ශබ්ද ඇසුනට පස්සේ නාසයට ගඳ සුවඳ දැනෙනට පස්සේ ශබ්ද ඇති වෙනවා. ඒ අනුසාරයෙන් සිතුවිලි ගලා යන නිසා. දැන් උදාහරණයක් කියන්නේ ඇහැ රූපයක් දැක්ක තමා දැක්කේ අප්‍රිය රූපයක් නම් තමා නොසිතට රූපයක් නම් තමා කැමති නැති එකක් නම් අර මූණේ හැම ඉස්තර ප්‍රබෝධමත් භාවයක් නැහැ. මලානික වෙලා විරූප වෙලා කළුපාවටපත් වෙලා මොකද ඒ? අර චිත්තයෙන් උපදින රූප කලාප කොටසක් තියෙනවා. තමා දැක්කේ තමා ප්‍රිය කරන ඉතාම ඇතන් කරන ආදරය කරන කෙනෙක් නම් හිත මලක් වගේ පිබිදෙන අසතෙන් හිටිනවා. ඒ මොකද අර හිතේ තියෙන චෛතසික ධර්මයන්ට අනුකූලව රූප කොටස් ඇදෙනවා. මේ විදිහට සිතට අනුකූලව රූප කොටස් ඇදෙනවා මනෝ සංචේතන වලට මනසේ ඇති වෙන සිතුවිලි වලට අනුකූලව. ඊට අමතරව අර කපලින්කාර ආහාර කියන එකෙන් අදහස් කරන්නේ කන බොන ආහාර පාන ආදී. මේ එක් ආකාරයකින් ආහාර සම්දේ පෙන්눔 කිරීමක්. රූපේ ඇතිවන සමුදය ආහාර සමුදය, රූප සමුදය, ආහාර නිසා රූප ඇතිවෙනවා කියන එක. තවත් ආකාරයකින් මේ පෙන්눔 කරනවා කර්ම, චිත්ත, ඉස්තු ආහාර වශයෙන් හතරක්. අර කර්ම හතරමයි වෙනත් ආකාරයකින් පෙන්눔 කරන්නේ. කර්මයෙන්ම හටගන්නවා මේ රූප කොටස්. අපගේ ශරීරයේ මෙලෙසින් නිර්මිත වෙලා තිබෙන්නේ අපිම කරන ලද කර්ම වල කර්ම ශක්තිය වලට අනුව විශේෂයෙන්ම කර්මයෙන්ම උපන් රූප වශයෙන් දැක්වෙන ඇහි තියෙන රූප බැලීමේ ශක්තිය චක්කු ප්‍රසාද රූපය, කනේ තියෙන ශබ්ද ඇසීමේ ශක්තිය දැක්වෙන රූප කොටස සෝත ප්‍රසාද රූපය, ඒ වගේම නාසයේ දිවේ ශරීරයේ ගහන ප්‍රසාද රූපය, ජීවා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය කියන මේ ප්‍රසාද රූප ඔක්කොම දෙලින්ම ඒකාන්ත වශයෙන්ම කර්මයෙන්ම හට ගන්නා බව පොත්වල දැක්වා තිබෙනවා. ඒ කර්මයට අනුකූලව තමයි ශරීරය තමාගේ නිර්මිත වෙන්නේ. කර්මයට අමතරව චිත්තය තමාගේ සිත. සිතට අනුවත් මේ රූප කොටස් වෙනස් වෙනවා. සෝමනස් සතර සිතක් නම් වෙනස් ආකාරයක් දුන්නස් සිතක් නම් තවත් ආකාරයක් තරහ සිතක් නම් වෙනස් ආකාරයක් නොඑක ආකාරයෙන් රූප නිරන්තරයෙන් වෙනස් වෙන නිරන්තරයෙන් ඇති වෙනවා චිත්තයට අනුව සිතන අනුව ඊළඟට ඍතු ඍතු කියන එකෙන් අදහස් කරන්නේ සීත උෂ්ණ දෙක මේ කම්මචිත් ඊත්තු ආහාරයෙන් ඊත්තු දෙක සීත උෂ්ණ දෙක නිසා ශරීරයේ රූප කොටස් වෙනස් වෙනවා. පාන්දර උදේ අලුයම් ඥානයේ තියෙන ඒ සීතල දේශගුණික තත්ත්වයේ තිබෙන විට තියෙන පැහැපත් රූපයක් නෙවෙයි දහවල් 12ට පමණ වෙන විට බොහෝ දහඩිය දාන විට උෂ්ණත්වය වැඩි වූ විට ඇතිවන්නේ. මොකද අර සීත උෂ්ණ දෙස නිසා මේ රූප කලාප වෙනස් වෙනවා. ඊට පස්සේ කියන්නේ කර්ම චිත්තේතු ආහාර අපි ගන්න ලබන කන බොන ආහාර පාන නිසා මේ විදිහට මේ රූප සමුදයක් තියෙනවා ඒ කියන්නේ සමුදේ ධම්මානුපස්සී වා රූපස්මින් විහෙරති මේ රූප කායානුපස්සනා භාවනා වඩන විට සමුදේ දකින්නට ඕන ඇතිවීමේ හේතුව රූප ඇතිවීමේ හේතුව ඒකයි අපි මේ කාරණාව පළමුවෙන්ම මේ ඇයට මේ කායානුපස්සනා භාවනාව කියා දීමට ප්‍රථමයෙන් කියා දුන්නේ එතකොට මේ කය නිර්මිත වී තිබෙන්නේ කොයි ආකාරයෙන්ද? ඒක තමන්ගේ ධර්මයක් නෙවෙයි නේද? ඒක අනුන්ගේ ධර්මයක් නේද? අනාත්ම ධර්මයක් නේද කියන අවබෝධය පැහැදිලි නුවණ තියෙන කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඊටත් අමතරව මේ රූප ඇතිවන්නේ මෙන්න මේ ආකාරයෙන් නේද? මේ සමුදේ තියෙන නිසා මේ හේතු තියෙන නිසා මේ ශරීර කෝඩුව මෙදසින් නිර්මිත වෙනවා තමාට ඕනෑ විදිහට සිදුවන දෙයක් නෙවෙයි නේද කියන අවබෝධය මේ රූප සමුදේ දැකීම තුළින් තමාට අත්දකින්නට අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. මීට අමතරව මේ රූප කොටස් නිර්මිත වී ඇති ධාතු කොටස් ගැන අවබෝධයක් තිබෙන්නට ඕන. මේ තමාගේ ශරීරයේ සහිත බාහිර සියලුම ජීවීන් වස්තුනොත් ඒ වගේම පන්න ඇති ලෝකේ යන්තා දේවල් තියෙනන ඒ සෑම වස්තුවක්ම නිර්මිත වී ඇත්තේ මූල ධාතු හතරකින්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු වශයෙන්. පඨවි ධාතු කියන එකෙන් අදහස් කරන්නේ නිකම් පස් ගතිය, හද ගතිය. මේ මේ සමාගයේ ශරීර කූඩුව නිර්මිත වී ඇත්තේ මේවෙන් තියෙන අවබෝධය ඇති කරගන්නට ඕන. ආපෝ ධාතුව කියන්නේ තෙතමනේ නැත්තම් වතුර ගතිය. තේජෝ ධාතුව කියන්නේ උෂ්ණය නැත්තම් සීතල ගතිය. මේ දෙකටම තේජෝ ධාතුව කියන්නේ. ඊළඟට වායෝ ධාතුව කියන්නේ හැකිලෙන වැනෙන පිම්බෙන ස්වરૂපය. වායු ගතිය. මේ හතරෙන් තමයි මේ ලෝකේ යම්තා දේවල් නිර්මිත වී තිබෙනවා නම් නිර්මිත වී තිබෙන්නේ. උදාහරණයක් අපි කියමු මෙතන හුඟක් කාන්තා පේස තිබෙන නිසා අපි හිතමු පිටි ටිකක් හාල් කරලා පිටි බැදලා ඕකට පැන් ටිකක් මෙහෙම දාලා එකතු කරලා ගුලි කළාට පස්සේ අපි ඒවට අබ්බලා කියලා කියනවා. ඒ ටිකම අරන් හතරත් විදියට කපලොත් පෙටි විදියට කැපුවොත් ඒකට අපි අලුවයි කියනවා. නමුත් අලුවා වල හෝ අම්බලා වල දෙකේම තියෙන එකම පිටි එකම විදිහට සම්මිශ්‍රණය කරගත් දෙයක්. නමුත් ඒකේ හැඩය අනුව අපි ඒවා හඳුනා ගැනීම සඳහා එක්කෝ අලුවා කියන නැත්නම් අග්ගලා කියන නම් දෙකක් දාලා කතා කරනවා. මෙන්න මේ ආකාරයෙන් මේ ලෝකයේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරෙන් නිර්මිත වී ඇති දේවල් වලට නොඑක ආකාර නම් අප සම්මුති වශයෙන් දාගෙන ඒ සම්මුතියේ පිළිතලා කතා බහ කරනවා ඒ සම්මුතියේ සත්‍යයක් වශයෙන් පිළි අරගෙන සිටිනවා. මේ ශරීර කෝඩේ අත කියන්නේ කන කියන්නේ මූණ කියන්නේ නාය කියන්නේ පපුව කියන්නේ මේ ශරීරයේ කවර කොටසක් කියන්නේ අර අග්ගලා අලුවා කියපු සංඥාව දාගත්තා වැනි සංඥා වලින් හඳුනා ගැනීමක් විනා සත්‍ය වශයෙන් ඇති දෙයක් නෙවෙයි කියන අවබෝධය ඇති කරගන්නට ඕනේ. දැන් උදාහරණයක් අපි කතා කරමු අපි ලේලේ කියන අපේ ශරීරයේ තියෙන රූප කොටසක් අයලේ කියන කාබෝ දහත වැඩි නිසා එකම මස් කියන මස් මස් කියන ශරීරයේ මාංශ කොටසක්. මේකේ තියෙනවා 14ම ඒකෙත් තෙතමනයක් තියෙනවා වතුර ගතියක් තියෙනවා. ඒක තමයි මේ මස් ගැල්ලේ තියෙන ආපෝ ගතිය. ඒකේ රත්නයක් හෝ සීතලක් තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන තේජෝ ගතිය. ඒක පිම්බුණු ස්වරූපයෙන් කියන එක තමයි ඒකේ තියෙන වායෝ ගතිය. මේ මස් කැලේ වතුර ගතිය සම්පූර්ණයෙන්ම බියලී ගියා නම් ඒක බියලි හැමක් වෙන්නේ. බියලි භාවයටපත් වෙනවා. ඒක කුඩු කරන්නටත් පුළුවන් එවිට. අන්න ඒ කුඩු භාවයටපත් භාවයටපත් වෙන ස්වරූපේ පස්සන ගතිය තමයි පඨවි ධාතුවේ කියන්නේ. අර උදාහරණ දෙක තුලේ වලත් මේක තියෙනවා. දේවල වැగిරෙන ස්වરૂපයේ තෙත ගතිය ආපෝ ගතිය. එහි රත්නයක් හෝ තේතලක් තියෙන එක තේජෝ ගතිය. ඒක පිම්බිලා තියෙන ලේ බින්දුවක් වශයෙන් ඒක වායෝ ගතිය නිසා ඇසිසිදී තියෙන්නේ. ඒ ලේ කෑ ලේ බින්දුවක් කැටි ගැහෙනවා. කැටි ගැසුණාට පස්සෙ මේ ආය දැකලා ඇති ලේ කැටි ගැසලා තියෙනවා. ඒවා කුඩු කරන්න දුන්නත් පුළුවන්. පිටි භාවයට පස් භාවයට පත් කරන්න පුළුවන්. ඒ ලේ වල අර කලින් තිබුණු පටවි ධාතුව. මේ ආකාරයෙන් තමගේ ශරීරය නිර්මිත වී ඇත්තේ පඨවි ධාතෙන් ආපෝ ධාතෙන් තේජෝ ධාතෙන් වායෝ ධාතෙන් කියන ධාතු හතරෙන් මේක තේරුම් ගන්නට ඕන. මේ ධාතු හතරේ සම්මිශ්‍රණය නිසා මේක යම්කිසි ඝන ස්වરૂපයකටපත් වෙලා තියෙනවා ඝන සංඥාව කියලා එකක් තියෙන එකෙන් අපි මුලා වෙලා තියෙනවා. ඝන සංඥාව කියන්නේ යමක් ඒක රාශී වී තිබිලා ඒක වැරදි දෙයක් වශයෙන් අපිට පෙන්වන්න කරනවා. දැන් උදාහරණයක් අපි එක තැනකදී කරපු දේශනාවකදී මතකයි කීවා වැලි ගොඩක් දිස් වෙනවා. වැලි ගොඩ එකම ගොඩක් වශයෙන් ඝණයට පේනවා. නමුත් එතන වැලි ගොඩ කියලා දෙයක් නැහැ. එක එක වැලිකට වෙන් වෙන් මුන් මෙන් වූ වැලිකට. වැලිකට රාශියක් එකතු වුනහම අපට පේන එක වැලි ගොඩක් කියලා. නැත්නම් උදාහරණයක් කියමු කඩොල් කැටයක්, නැත්නම් උළු කැටයක් වැනි දෙයක්. ඒකේ සම්පූර්ණ මේ උළු කැටය හෝ කඩොල් කැටය සම්පූර්ණයෙන් පිටි කළා නම්, ඇඹරුවා නම්, කුඩු කළා නම් පස් ගතියක් තියෙන්නේ. ඒ පස් ගතිය එක් ස්වરૂපයකට හතර ස්වરૂපයකට හදාපුවාම අපි ඒකට කියනවා gadol කැටිය කියලා. ඒ පස් ටිකෙන්ම අර පැතිරි ස්වરૂපයට හැදුවට පස්සේ අපි ඒකට කියනවා උළු කැටේ කියලා. උළු කැටේ තියෙන්නේ එතකොට gadol කැටේ තියෙන්නේ එකම පස් සහිත පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු කොටස් හතර. මේවා නිර්මිත වෙලා තියෙනවා. මෙන්න මෙලෙසින් තමයි අපේගේ අත කියන එක ඇත්ත වශයෙන්ම මේ නියපොත්ත කියන එක දත් කියන එක මේ ශරීරයේ සෑම කොටසක්ම අර ඝන සංඥාවෙන් වැහිලා තියෙන නිසා අපිට මේම එක දෙයක් වශයෙන් අතක් වශයෙන් මූණක් වශයෙන් කකුලක් වශයෙන් මේ ආදී අවයව වශයෙන් පෙනෙනවා මේ මුලාවෙන් අපි රැවටී තිබෙනවා එම නිසා මේ ඝන සංඥාව කැඩී යන්නට ඕනේ මේ කායanපස්සනා භාවනාව කරන විට ඒ ඝන සංඥාව පිළිබඳ අවබෝධයක් ඇතුව මේ ඝන සංඥාවෙන් වැසී යාම නිසා තමා මුලාවට පත්න ආකාරයේ තේරුම් අරගෙන සිටින්නට ඕන. දැන් උදාහරණයක් කිව්වම අපි නියපොත්තක් ගත්තා මේක නියපොත්තක් වශයෙන් දිස් වෙනවා. අපි නියපොත්තක් අපන කතර මේ කට දෙකක් වැනි දෙයක් අරන් ඒකේ දින අස්තූරණ කැලෙන් සීරුවනම් සම්පූර්ණයෙන් නියපොත්ත ප්‍රතිභාවයටමපත් වෙලා සම්පූර්ණයෙන් නැති වෙනකම් මේක සූර රසූර රසූරලා නිම කරන්නට පුළුවන්. එතකොට දිස්සන්නේ පිටිගොඩක්. මේ පිටිගොඩ මේ නියපොත්තේ හැඩයට ඒක රාශී වෙලා ඝන භාවයට පත් වෙලා තිබෙන නිසායි අපිට මේක නියපොත්තක් වශයෙන් දිස්සන්නේ ඇත්ත වශයෙන් සත්‍ය වශයෙන් මේ තියෙන්නේ අර පඨවි ධාතුව අධික වූ තේජෝ වායෝ ආපෝ කියන ධාතු කොටස් තුන. මෙලෙසින් තමයි මේ ශරීරය දැන් මේ අතක් තියෙනවා. මේ අත කියවට සත්‍ය වශයෙන් මේකේ තියෙන උඩහම කලවල පැත්තකින් දේවා නම් එහි තියෙන මස් ටික ගලවලා තවත් පැතකින් තැබුවා නම් නහරේ රස්නේ හෝ සීතල තේජෝ ගතිය එක ඔය ගතිය මේ හැම වෙන්න පුළුවන්. ඔය රබන් වල ගහලා බෙර වල ගහලා තියෙන හැම වගේ මේ හැමේ තියෙන බද්ද ගතිය ගියොත් එහෙම සම්පූර්ණයෙන් වේලන්නට පුළුවන්. ඒවා කුඩු කරන්නට පුළුවන්. ඒ කුඩු කළාට පස්සෙ පස්සෙන් ගතිය තමයි පටවි ගතිය මේ හැමේ පටවි ධාතුවක් තියෙනවා. එතකොට සත්‍ය වශයෙන් මේ හැමේ තියෙන පටවි ධාතුවක්, ආපෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායු ධාතුවක් කියන ධාතු කොටස් හතරක්. මස්සලත් එහෙමයි, නහරවලත් එහෙමයි, ඇටවලත් එහෙමයි, ලේවලත් තමයි ඔක්කොම එහෙමයි. මුළු ශරීරයම එහෙමනම් ඒකාන්ත වශයෙන්ම මේ ධාතු හතරෙන් නිර්මිත වූ ධාතු හතරක් විනා ගෑණියක් නෙවෙයි, පිරිමියෙක් නෙවෙයි කයේ තියෙන යථා තත්ත්වය අවබෝධ කරගත හැකි වන්නේ. එතකොට කය කියන්නේ කොහොමද ඇතිවන්නේ? කය ඇතිවෙන හේතු මොකද්ද? කය නිර්මිත වී ඇති ධාතු කොටස් මොනවාද? මේ ධාතු කොටස් වලින් ඝන සංඥාවෙන් බැහැලා තියෙන්නේ කොහොමද කියන අවබෝධය මේ අයගේ සිත තුළ දැන් ඇතිවන්නට ඕන. ඊළඟට කායානුපස්සනා භාවනාව කිරීමේ පරමාර්ථය වන්නේ කයේ යථා තත්ත්වයේ නියම තත්ත්වයේ නියම පරිදිම අවබෝධ කර ගැනීම. මොකද්ද කයේ යථා තත්ත්වය? මේක නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වී යන ධර්මයක් අනිත්‍ය ධර්මයක් කය යථා තත්ත්වය එකයි. නිරන්තරයෙන්ම වෙනස් වෙන පුංචි කාලේ දුකන් පිළිදෙන්න පිළිදෙන්න ඩඩුවෙකගේ ලපටි රූපයක් ඒක වෙනස් වෙනා අවුරුදු 10කට පස්සේ පස් වෙනකොට ඒක වෙනස් වෙනා තරුණ වියට එනකොට තරුණ වියේ රූපේ මැදි වියට යනකොට වෙනස් වෙනවා මැදි වියේ රූපේ මහල් වියට යනකොට වෙනස් වෙනවා මේ ආකාරයෙන් සෑම ස්වභාවයක් පාසාන වෙනස් වී වෙනස් වී අනිත්යෙන් අනිත්‍යයට යන ධර්ම කොටසක් තමයි රූපස්කන්ධය කියන්නේ පීරිය හැට පේනවා මේක එක දිගට එක දිගට පවතිනවාද පවතිනාසේ නමුත් එහෙම එකක් නෙවෙයි මේකේ යථාහතත්වය මොකද්ද අනිත්‍යයට යන ස්වરૂපය මේක අවබෝධ කරගන්නටයි කායાનුපස්සනාව හල්ගන්නේ මේක අය තුනේ හේ තවත් යථා ස්වરૂපයක් තමයි දුර්වන්තරයේම දුකකුයි ජනිත කර දෙන්නේ ලෝක සත්‍යය මේ කයෙන් සැපක් ලැබෙනවා සැපක් ලැබෙනවා කය පවත්වාගෙන යන සැපක් සැපක් කියලා මුලාවකට පත් වෙලා තියෙනවා. ඒ මුලාව නිසාම කය අතහරින්නට බෑ කය අතහරින්න නැති නිසාම නිවන අවබෝධ කරගන්නට බෑ. එම නිසා මේ කය ඒකාන්ත වශයෙන් දුක්ඛයක් කියන එක කයේ තියෙන යථා ස්වરૂපේ ඒක අවබෝධ කරගන්නකට කායානුපස්සනාව ඉවහල් වෙනවා. මේ කාය කය මේ ශරීර කෝඩුව පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතරෙන් නිස්සිතී ඇති තමාගේ නොවන ධාතු මාත්‍රයක් පමණයි නිස්සත්ත්ව නිජීවෝ සම්නෝ සත්‍යයක් නෙවෙයි ජීවියක් නෙවෙයි ශූන්‍ය වූ පිට්ඨයක් මේකයි කයේ නියම සත්‍යය මේ සත්‍යය අවබෝධ කරගත හැකි වන්නේ කායાનුපස්සනාව නිස්පරිදි ප්‍රගුණ කරාට පසුව මේ தත්ත්වය අවබෝධ වෙනකොට මේ කායાનුපස්සනාව තුළින් ඇති දිය යුතු ධර්ම හතරක් තියෙනවා එතකොට කයේ ස්වરૂපේ යථා ස්වરૂපේ අවබෝධ අවබෝධ වීම තුළින් භාවනාව කිරීම නිසා කායanusasana වැඩි වීම නිසා නිම්බින්දන්ති කය කෙරෙහි කලකිරීමක් ඇතිවන්නට ඕනේ කායanusasana වැඩෙන විට ඊළඟට විරජ්‍යේති කාය කෙරෙහි තියෙන රාගය ගිලිහී යන්නට ඕනේ කායanusasana වැඩෙන විට පටිච්චසමුප්පාදයේ කය සිටින් අතහරින්නට පුළුවන් වෙන්න ඕන කායනපස්නාව හරියට වැඩුව පසුව ඊළඟට කයේ Nirodha දකින්නට පුළුවන් වෙන්න ඕන කය අතහැරුණාට සිටින් අතහරින්නට පුළුවන් අවස්ථාවක තමයි කාය Nirodhaක් රූප Nirodhaක් අත්දකින්නට පුළුවන් වන්නේ මේ රූප නිරෝධයෙන් පසුව නාම නිරෝධයක් දත්ත කොච්චෙන්ගොඩ නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් නිර්වාණය සාක්ෂාත් කරන නාම රූප දෙකේම නිරෝධයක් දක්න්නට ඕනේ මේ කායanusasanaව තුළින් කාය නිරෝධය නැත්නම් රූප නිරෝධය අත්දකින්නට පුළුවන් වෙනවා කායanusasana භාවනා වැඩිමේ ප්‍රතිඵලය ඒකයි එතකොට මේ ඇයට මේ දක්වා අපි ප්‍රකාශ කළේ ඊටම කෙටියෙන් ප්‍රකාශ කරන්න සතිපට්ඨාන සූත්‍රයේදී ඒකායනෝ අයං විච්ඡේමක් භූමේ ඒකායන කියන වචනේ අර්ථය කුමක්ද? ඒකේ අර්ථය අංකුශක් නෙවෙයි නිවනට එසෙල්ලේම නිවන සඳහාම යොමු කරන නිවනටපත් කරන ඒකායන මාර්ගයක් කියන එක ඒක එකම මාර්ගයක් නෙවෙයි කියන එක. භාවනාව තුළින් නිවන අවබෝධ කළ හැකි භාවනා ක්‍රම රාශියක් තියෙනවා එකක් නෙවෙයි. ඊළඟට සතිපට්ඨාන හතර කියන්නේ කුමක්ද? සතිපට්ඨාන භාවනාව වඩන්නට නම් මේ කය වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධේ ඇති වෙන්නේ නැති වෙන දැකිය යුතු බව ඒ සඳහා භාවනාගාමී ප්‍රතිපදා වශයෙන් ආර්යසාන්ත මාර්ගයේ දියුණු කළ යුතු බව අප පළමුවෙන් පෙන්වන්න කලේ මේ සතර සතිපට්ඨාන භාවනාවන් දියුණු කළොත් එහෙම කෙනෙකුට හත් වසරක් පුරා අනාගාමී අරහත් ඵලය ලබන්නට පුළුවන් බව හත් වසර නෙමෙයි හය වසරක් පස් වසර මේ ආදී වශයෙන් අඩු කරමින් ගොස් මා දවස් හතක් හරියට කළොත් නම් කෙනෙකුට අනාදාන වාසත් ඵලයේ ලබන්නට පුළුවන් බව ප්‍රකාශ කළා. ඊට පස්ව අපි කායાનුපස්සනාව ගැන කායાનුපස්සනාවේ දක්වන භාවනා ක්‍රම විස්තර කිරීමද ප්‍රථමයෙන් මේ රූපස්කන්ධය පිළිබඳ ධර්මක අවබෝධයක් ඇති වී යුතු නිසා මේ රූපස්කන්ධය කොහොමද මේ தත්ත්වයටපත් වුනේ මව කුසේ හටගත්තේ කොහොමද ඒ දක්වා මේ தත්ත්වයට දියුණු වූයේ කෙසේද ඒවට ආහාර පත්‍ය උනේ කොහොමද විශේෂයෙන්ම කබලිකාර ආහාර අපි කන බන ගන්න ලබන ආහාර පාන ආදී මනෝ සංචේතනාපත් ආහාර විඥාන ආහාර ආදී කොහොමද මේකට සමුදයක් වශයෙන් හේතුවක් වශයෙන් උපකාර වූයේ මේ කය නිර්මිත වීමද කියන එක. ඊට පස්ව මේ කය යථා ස්වરૂපය මේ කය හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් බව. මේ පඨයේ යථා ස්වરૂපය නිරන්තරයෙන් වෙනස් වෙන අනිත්‍ය ධර්මයක් බව මේක දුකක් බව මේක නිත්‍ය නොවන අනිත්‍ය දුකක් වන ඒ වගේම ආත්ම නොවන අනාත්ම ධර්මයක් බව. මෙන්න මේ தත්යන් අවබෝධ වෙන විට මේ කය කෙරෙහි විරාගයක් ඇති වී බව කලකිරීමක් ඇති වී බව අතහැරීමක් පිටතින් ඇති වී බව සහ ඒ තුළින් පසුව කාය රූප නිරෝධයක් අත්දැකිය යුතු බව මෙන්න මේ කියන කාරණා ටිකයි මේ දක්වා මේ ඇයට ඉතාමත්ම කෙටියෙන් අපි විස්තර කළේ. දැන් හරියටම පැයකට වැඩියක් ගත වුණා. එම නිසා මේ දේශනාව මීට වඩා දීර්ඝ කිරීමට අප බලාපොරොත්තු වෙන්නේ ඊළඟ දවසේදී මෙහි ඉතිරි කොටස් අප දේශනා කිරීමට අදහස් කරනවා. දැන් හොඳයි මේ කල්පනා කරන්න. මේ දක්වා මේ සතිපට්ඨාන සූත්‍රය අල්ලා ඊට සමග ධම්ම දේශනාවක් ඇසුවා. මේ අනුව මේ පිළිපැදීමට ඒ භාවනා කරන දිනු කර ගැනීම දැන් අදිස්ථානයක් කරගෙන සිටි කාලය තුළදී ඒ අනුව භාවනා කරන්නට ඕනේ. ඒ භාවනා කිරීම තුළින් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලානි සංසය තුළින් මේ සෑම දිනාටම වහවහාම නිවෙනින් සැනසීමේ වාසනාව සත්‍ය උදා වේවායි කියලා අපි ආශිර්වාද කරා කරන්න. එසේ ආශිර්වාද කර මේ දේශනාව මෙතනින් නිම කරන්න ඔබ සමග මනස සමාපත් වේවා.